ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you. සම්ධම්මං රාජස්ස සුනන්දු සංගමුක්ඛදං ධම්මස්සවනකාරෝ අයං වදන්තා ධම්මස්සවනකාරෝ අයං වදන්තා ධම්මස්සවනකාරෝ අයං භගවන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සිත සතගතෝ අනේක ධාතු නානා ධාතු කං යථා භූතං පජානාති අල්ප සතගතෝ අනේක ධාතු නානා ධාතු කං යථා භූතං පජානාති ඉදං තථාගතස්ස තථාගත බලං ඕකියං බලං ආගම් තථාගතෝ ආත්මංකානං පටිජානාති පරිකාතු තියනෝනං නලති බ්‍රහ්ම චක්කං පාත්තේති සදාසිතේ ලෝකාන්තං භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥාජෝත්තමයන් වහන්සේ අධර්ම පිටකයේ තිබංග ප්‍රකරණයේ ඥාන විභංගයේදී දේශනා කොට වදාළ සූත්‍ර පාඨයක් මේ කියනවා. ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් නිවනට ජීවිතයේ දොරටු දෙකක් බව මේ බණ පිළිසෙය සම්දිනා දන්වා දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන් දොරක්. ශ්‍රාවක පිරිසට ධර්ම ශ්‍රවණය නිවන් දොරක්. ඒකේම ධර්ම සංඥාන ධර්ම සම්මාර්ථනය සහ භාවනාව කියන මේ කරුණු පහම නිවන් දොරට පහක් බව සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අප දෙපාර්තමේන්තුවේ ඒ නිවන් දොරට දෙකකට සමීප වෙලා තිබෙනවා. දේශකයන් වහන්සේ කරුණාපාක් සිතේ දරාගෙන අන්නේ දිනවේ කර්මස්ථාන දේශනෙන් ධර්ම දේශනා කළ යුතුයි. සාපක විතර කරුණ හතරක් සිතේ දරාගෙන අන්නේ දිනවේ කර්මස්ථාන භාවනාවක් කරන තීර්ථයේ ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මේ වෙත සම්පූර්ණ නියමයේ ප්‍රඥා පාරමිතා වැඩිනවා එමගින් රසපාරමී සමුදයනවා සහ භෝගී පසේ භෝගී අභිසම්භෝධිය දක්වා ලෞකික ලෝකෝත්තර අපරිමාණ ආනිසංස ධර්ම මේ හේතුන් ලැබෙනවා කියන එක දේශනාවේ සඳහන් වේ. එනිසා ධර්මයේ ශ්‍රාවක වේලාවක ධර්ම කතාවකට සමන් දීමහා දේශනා කිරීම අප දෙපාර්තයටම ඉවර අභිමතාක්‍ය මුදුන් පමනවා ගැන කාර්ය ස්වර්ග සංඛ්‍යාත සංකා සිද්ධ කොටගෙන කෙළවර ශ්‍රාවණීය බෝධිආන කරමින් ඥාන සමාධි සමාපatti අධිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලේ සාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අභිෂ්ඨාන දීපුවා ගන්න. අද මේ ධර්ම දේශනාවේ විශේෂ අරමුණ කීපයක් සඳහන් වෙනවා. විශේෂයෙන් දොස්තර මහත්මයාගේ අභාවස්ත්‍රාත් දයාබර මෞඛ්‍ය සතර දිනා අන්තයේ මෞඛ්‍යයන්ට පින්දමන වීම එවාගේම දොස්තර මහත්මයාණන්ගේ ජන්මදිනයේ ඉතිපත් කිරීම ඉන්ද්‍රයන්ගේ ජීවිතේ තමන්ගේ දයාවන ජීවිතා පුතෝ දරුවාට කුමුදුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවේ අරමුණ වෙනවා එනිසාගේ ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා යදිකාන සදාගෙන මේ මාත්‍රකා කළ ධර්ම දේශනාවේ සාවධානව සවන් දෙමු ඉදිරිපත් කොට මාතෘකා කරගත් ලැබෙන සූත්‍ර පහකය මුලින් සඳහන් කළ පරිද්දෙන් අභිධර්ම පිටකයේ විභංගා ප්‍රකරණයේ ඥාන විභංගයේ එන සූත්‍ර පහක්. තවත් මධ්‍යම නිකායේ මූල කර්ණාටකයේ මහා සීනාන්ද සූත්‍රයේදී මේ වගේම සූත්‍ර පහක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මත දේශනා කළා. මේ දේශනාවේ කෙටි තේරුම ඉද තථාගතෝ අන්‍යක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු ලෝකය ඥානානා ඥානා ධාතු ලෝකය සත්වාකාරයෙන් නම් යම් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝක ලෝකයේ සත්වාකාරයෙන් දන්වා කියා යමක් ඇද්ද ඉදම් තථාගතස තථාගත බලං වූ මේ කාර්යය තථාගතයන් වහන්සේගේ තථාගත ඥාන බලයෙන් යම් බලං ආගම තථාගතෝ දන්දන්තු ඥාන බලයකට පාත්වෝ තථාගතයන් වහන්සේ ආත්මං සානම් පටිඥානාති බුදුබව ප්‍රතිඥා කරයි පරිධාතුව සීනනාදන්නද තේ අට පිරිතේ සීනනාද කර ධම්මචාරම් පවාතේ හේත වූ ධම්මචාරයේ දෙදෙන කර මේ පාඨයේ දෙකේම මේ සඳහන් ගන්න දසබල ඥානයන්ට සතාගතයන් වහන්සේට තියෙන ඥාන බල 10ක් සහ කාය බල 10ක් ඒකා තමයි දසමල සමන්නාගතෝ දීපේ කථාගතෝ කියා බොහෝ සූත්‍රවල සඳහන් කරයි. අපි බොහෝ තේන් දසමල සාමින් වහන්සේ කියා අමතන්නේ මෙන්න මේ කාය බල ධාය ඥාන බල ධායක් ඇතිදයි. කාය බල ධාය නම් හඳුන්වන්නේ ලෝකයේ කිසිම මිනිසෙකුට නොකිය ගන්නා වූ ලෝකනා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කියවන්නා වූ දසනිද කාය බලයයි. ඒ ධර්මද කාර්යයන් අපි හැඳින්වෙන්නේ අකුම්මේ වාදයේ සංසන්දනයේ පිළිදී. ලෝකදාපේ අකුල දායක සිටිනවා කාලාව සංජගං දෙයං පන්දරං තම්බ සිංගලං ගන්ධ මංගල සේමන්ත උපෝසත චන්දං කිමිදත මේ සඳහන් වෙන අකුල දායක කාලාවක ගංගයේ පණ්ඩල, සම්ප, හිංගල, ගන්ධ, මංගල, හේම, උපවසත, ශබ්දන්ත කියා අත්තු වර්ග 10ක් දෙතියි. එයින් පාලාවක කියන ඇතකොට නැදුම් පුරුෂයන් 10 දෙනෙකුට සමාන කාය ශක්තියක් තියෙනවා. පාලාවක ඇතුන් 10 දෙනෙකුගේ කාය ශක්තිය එක සංකේතකොට තියෙනවා. ධම්මයයකට තියෙනවා. ධම්මයයන් 10 දෙනෙකුට සමාන කාය ශක්තිය එක සංකේතකොට තියෙනවා. සම්මයන්ගේ ධාතක උඩ සමාන පාඨකයේ ප්‍රතිවිදලයට උඩ තියෙනවා. පොළොවේ කියන්නේ අත්කොල එකින් එකට ධාතුනේ ධාතුනේ ගැලෙනවා අන්තිමට ශබ්දන්තයයි. ශබ්දන්තයට ආහතු යන්න පුළුවන් 80 ලක් තරම් උසයකේ දේශයක් වොත කියනවා අත්දල් වලින් රස්නිජේ දෙන විදිහේ පුදුම ආනුභාවයක් ශබ්දන්තයට උඩ තියෙනවා. සද්ධාර්ථයෙන් දාලියකට සමාන කාර්යාලයක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිළිදා තියෙනවා. මධ්‍යම පුරුෂයන්ගේ වාක්‍යයෙන් බැලුවොත් මධ්‍යම පුරුෂයන් කෝටි දසදහසකට සමානයි එකම සර්වඥයන් වහන්සේගේ කාර්යාලය. කාලාවක් කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ ඇතිවෙන අතුන්ගේ වාක්‍යයෙන් බැලුවොත් කෝටි 1000කට සමානයි. නැදුම් පුරුෂයන් වාගේ කෝටි දස් දහවල සමාන කථාගතයන් වහන්සේගේ ශාරීරියේ ශරීරයේ දෙකක් නෙපාගන්න. තුනපතේ වාත දාපයේදී යාපී මැද්දේ කීප දක්වන වේලාවේ වම් පාදයේ මාව කැංගිල්ලට දුන්න කඩ කරගට දුමකේ දසන කොට මහ පොළොව කම්පාව දාතියි. තුනපතේ උත්සාහගෙන පොළවට පාපාරක් දුන්නොත් මේ මහ පොළොව කම්පා වෙනවා. පුරාණ ගින්නේ කියනවා නම් මහා පොළව ධනකම යොදුණු දෙලක්ෂ සතලිස් දහසක් ධනකම වට ප්‍රමාණය සතලිස් ලක්ෂ දසදහස් තුන්සිය පහක් සිදුනා වට ප්‍රමාණය මේතරම් විශාල වට ප්‍රමාණය මේ මහා පෘථිවියේ කම්පා කරන ධර්මයට සලවන්න පුළුවන් ධර්මයට ඒ සතාවකයන් වහන්සේගේ කාය රාජයේ පිහිටා තිබුණා මෙතෙක් වැඩගත් කාරණයක් සිහිපත් වෙනවා බෝධකාණන් වහන්සේ වයස 16 දී පොදු කරගියේ ඒ මෞන මංගල්‍ය විවාහ මංගල්‍ය ඇතුව අවස්ථාවේදී යසෝදරා දේවියගේ පැත්තේ නෑගෝ කියන්නේ කියේ කිසිම සීතාවක් නගන්නේ කාරු කුමාරයා යුද්ධයක් ඇති වුණාම කොහොමද ආරක්ෂාවන්නේ ජයගන්නේ කියලා ඒකත් උන්වහන්සේ දින හතක් ඇතුළත ශීප ජාතියකට පොරොන්දු වුණා. සමහරවිට මනුස්ස ලෝකයේ කිසිවෙක් නුඹතු නැතුවේරෝ ශීපයන් ජාතියකට උන්වහන්සේ සමත් වුණා. සමහර මහායාන ග්‍රන්ථවල බුද්ධචරිතය හඳුන්වනවා සර්ව මිත්‍රයා ගුරුවරේ බෝසත් කුමාරයන් වහන්සේට අධ්‍යාපනය දුන්නා කියලා. බුද්ධ ශාස්ත්‍රයේදී බෝසතාණන් වහන්සේට අයන්න යන්න කියන්නේ කිසිම ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. නාගේ මෝරා පිටදෙන්නේ නෙළුම්ම ලක්වාගේ ප්‍රඥාවේ පරිපූර්ණයි. දීර්ඝ සංචාරයේ වැඩි ප්‍රඥා පාරමී දෙලේ උනාසේට අසවාදේ දැනගන්න අපි කියන්නේ කියන්න දැනදුන උනාසේ පස්ම භාවයේ උත්පත්ති ලැබෙන්නේ එනිසා තමයි උනාසේ හඳුන්වන්නේ අෂ්ටවිය කුද්දලෙදී අසල කුද්දලෙදී අද්විතීය කුද්දලෙදී ඒක නිසා ඒ සර්ව මිත්‍රයා ආචාර්යවරයෙක් ඉගෙනනවාට නෑගන්නේ මතභේදයක් ඇතිවන්නේ නෑනේ ඒ නිසා ඒක අභ්‍යාහාර කරගත්ත අදහසක් යාම කරන්න පුළුවන් එතකොට බුද්ධතානන් වහන්සේ වාක් දාපේදී මේ තරම් පාඨාක්තියක් දෙන්නේ ලෞකික බුදු වෙනකොට මධ්‍යම වාක් තුන්වස් වාක් 35යි නියම කාය බලය ඇති කාලය බල දසකේ ඒ කාලේ උන්වහන්සේට මේකා මධ්‍යම පුරුෂයන් වශයෙන් කෝටි ගණනාකට සමාන ආශක්තියක් තිබුණත් මේක ස්ථිරවත්යෙන් පිළිගන්න තියෙනවා. ඥාන බල 10ක් මේ තථාගතයන් වහන්සේට දුරු වීම කියන්නේ. ඒ වෙනුවට ඥාන බල 10 ආනාථානං විපාකංච මග්ගං සම්බක්ඛගාමිනං නානාධාතුතෝ ලෝක මදි මුත්තිං ච පාලිනං දානාති ඉන්ද්‍රියානන්තේ පරෝ පරියතං ඥානාදි සංකිලේසාදී ඥානං විද්‍යාස්තයන් තථා මේ සංග්‍රහගත දෙකින් කියන දස බල ඥානයන් පිළිබඳ නම් දෙය. භානාථාන කෞසල්‍ය ඥානය. පරම්පේපාක ඥානය. සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා ඥානය. අනේක ධාතු නාම ධාතුනෝක ඥානය. නාගාදී මුද්දිකතා ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරිය ඥානෙ, ඥානාදී පිළිබඳ සංකේත ගෝදාන දන්නා ඥානෙ, పూర్වේ නිවාස ඥානය, දිව්‍ය චක්‍ර ඥානය සහ ආත්මවත්ය කර ඥානය. මේ ඥාන ධමයෙන් ආත්මවත්ය කර ඥානය ලෝකෝත්තරයි. අරිහත් මාර්ග ඥානයයි ආත්මවත්ය කර ඥානය කියන්නේ. ඉතින් ඥාන ලාභිකයි නමුත් පූර්ව නිවාස ඥානය සහ දිව්‍ය දර්ශන විඥානය කියන දෙක රූපාවචර චතුර්ථ ඥාන සම්පූර්ණයි. ඉතින් ඥාන අතුරේ ඉන්ද්‍රිය සර්වෝත්තරේ ඥානය කිසිම ශ්‍රාවකයෙකුට නොලැබෙන අසාධාරණ ඥාන හයෙන් පළවෙනි ඥානය. මෙන්න මේ ඥාන හැර ඉතින් ඥාන සියල්ලම කාමාවචරය ඒ කියන්නේ කාමාවචර ඥාන සංයෝග මහා ක්‍රියාවේ සතරේ ඒක තමයි මේ වෙන්නේ. කාමාකාල කෞසල්‍ය ඥාන, කර්මෝපාක ඥාන, සර්වඥාගාමිනී ප්‍රතිපදා ඥාන, අනේකදාතු නානාදාතු ලෝක ඥාන, නානාදී මුත්‍තිකතා ඥාන, ඉන්ද්‍රිය සංවපණ්‍ය ඥාන, ඥානාදීන්ගේ සංකේත නිවදාන ගන්නවා ඥාන. මේ ඥාන හතර සාමාවචර මාර්ගයා චිත්තවල හටගන්නවා. නමුත් මේ සඳහා කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ අභිනිෂාර ප්‍රාර්ථනා නැහැ. අසේබුදු කෙනෙකුන් වහන්සේගේ වාක්‍ය මේ දසබල ඥාන ලෝකරා සංඝාතම් බුදුරජාණන් වහන්සේගේ අභිනිෂාර සංකප්පයේ මුතුන්පත් ඥානයි. යම්සි ශ්‍රාවකයන් වහන්සේ නමකට පූර්ව විවාස ඥාන, දීර්ඝායු කක්ෂර විඥාන ආදී දගෙනවා. නමුත් ඒ ශ්‍රාවකයන්ගේ ඥානයන් ගැන කල්පන්නේ කිරීමේදී ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ඥානය මහපොළවට අහසෙන් අහසට මහපොළොව වේවි අසාමාන්‍යයි. මෙන්න මේ දසබල ඥානයේ හතරවෙනි ඥානය තමයි අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය කියලා කියනවා. ඒකෝට අනේක ධාතු නානා ධාතු ලෝක ඥානයෙන් විශේෂ බුද්ධ ගුණයක් හඳුන්වනවා. නාරාගේ බුදු ගුණ අතරේ ලෝක විදු ගුණයක් මේ අනේක ධාතු නාගා ධාතු ලෝක ඥානයට සම්බන්ධයි. විශේෂයෙන්ම ලෝක ධාතයේ අනුක උපදේශයක් නැතුව සියලු ධර්මයන් දාපද හතරකට යොමු කොට ආબોධ කරගන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ දහම් පද අතර නම් මේ හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය. ලෝකයේ දුගුණයට මේ චතුරාර්ය සත්‍යය සම්බන්ධයි. ලෝකයේ ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය. මේ චතුරාර්ය සත්‍යය. ඒතකොට මේ ලෝකයේ ගැන අපි කියන්නේ මේ ජීවත් මේකේ අභ්‍යන්තරයට දැකගත්තොත් බුදුමාහාර කරුණ රාජ්‍යයක් ලබු කරගන්න තියෙනවා. දැන් ආසමණයෙන් අපි පරිණිස්වාදයක් දීපල් කරන්නයි මේ සූදානම්. දිනක් ලෝකුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ රැඳෙන අවස්ථාවක රාත්‍රී මැදේ යාම ආවා. රෝහිතත් කිය අභිවෘද්ධිය. මේ රෝහිතත් දීපොත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා තමන් රැක්කීමක්. ස්වාමීනි මම මේ පෙර භවයේ අර 120 ආරස ඇති අවිඥානාගේ තාපසිකෙක් මනෝ අවුරුදු 20 දී නම් අවිඥානාගේ උන බලගත තවදන් වෙනවා අවුරුදු 30 ඒ අවිඥාවන් මා ප්‍රයෝගයලා ස්වාමීනි මට ඒ කාලේ ලොකු ඕනෑකමක් ඇති වුණා මේ ලෝක සාහසයේ කෙලවර යන ලෝක සාහසුන්ගේ කෙලවර සෑන්න මට ආසුයි ඒ කාලයේදී අභිඥාලාභීව සාගන්න කුසල් දෙකින් අභිඥා ලබා සිටි බැරි මම ලෝකදාප ගණන් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක ලෝක ධාතුවක එක පියවරක් ඊළඟ ලෝක ධාතුව අනිත් පියවරක් කියනින් මම ඉද්ධි බලයෙන් ගමන. පියවර මාරු කරන තරමට එක එක ලෝක ධාතු ගණන් කරනවා. ආහාර ගන්න වෙලාව, වතුර නාන වෙලාව, ශරීර කෘත්‍ය කටයුතු වෙනවා හැර අවුරුදු 100ක් මම ලෝක ධාතු දරනවා. නමුත් ස්වාමීනි ලෝක ධාතුන්ගේ කෙලවර මම දැක් ගන්න බැරිව මම අවුරුදු 120 දී අතරගදී අන්තරාගුණ හිතවන මේ වගේ දෙයක්. මතොට දැනගන්න භාග්‍යතුන් වහන්සේ වත් ලෝක ධාතුයේ කෙලවර දැකගත්තු කියලා. ඒකට ලෝකනා බුදුරජාණන් වහන්සේ ගන්න අනුසුද්ධක්. ඒ කියන්නේ බම්ලක් පමණවෝ, සංඥාවක් ඇවිතවෝ, නරකක් ඇවිතවෝ මේ ආත්මභාවයේ තුලම ලෝකයක්, ලෝක සමදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධෝ පායත්වන පලවන. මේ ලකුණු ආයේ කොරලදු. ඒ වගේම සාගමණේ හෝ දීර්ඝගමණේ හෝ ලෝකයේ කෙලවරට යා නොහැකි ප්‍රඥාගමණේ මේක යායුතුයි ලෝකාන්තේ නොදැක කවදාකවත් දුක් කෙලවර කිරීමක් දවන්නේ නැත කියන පහදා දුන්නා. කස්නා හමේ ලෝක විදු සුමිදු ලෝකන්ත වූසිත බ්‍රහ්ම සරියෝ ලෝකස්ස අන්තං සම්මුතා විඤ්ඤාත්වා නාකින්තති ලෝකමිමං පරවිජේ ගමනේන නපත්තම්මෝ ලෝකස්සන්තෝ උදාචනං නච අප්පක්වා ලෝකන්තං දුක්ඛා අත්ථේ පමෝචනං මේ ගෝඨාත්‍ය දී පුත්‍ර අමතාවදාන දේශනාවේ සම්බන්ධ ගාථා දෙනවා. සත්මා අර ලෝක විදෝසුමේ දෝ ලෝක විතු වූ සුමේද වූ ලෝකාන්ත වූ ලෝකේ කරන කෙලවරට ගියා වූ ලෝකාන්ත සමුචාරිඤ්ඤත්වා ලෝකේ කෙලවර නුවණින් දැනගත්තා වූ සර්වඥයන් වහන්සේ ලෝකාන්තයේ මෙලෙමින් අවබෝධ කොටගෙන නාමිතේ ලෝක නිවන් කරත් මේ ලෝකේවත් පරලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත ධම්මේ නපත්තබ්බෝ ලෝකසන්තෝ බුදාතන ලෝකාන්තේ පාගමනින් හෝ අවිද්‍යා ගමනින් කිසි කලකක් මෙය ඇති නචාපත්තා ලෝකාන්තං දුක්ඛා අත්‍ය සමෝචන ලෝකාන්තේ නොතැමින දුකෙන් මිදීමක්ද නැත්තේ නොවේ මේ දේශනේ කෙටි තේරුම මෙතන සඳහන් වෙනවා ඉමස්මි මෙවවසෝ අනේ බඩේ සතරවිල්ලේ සම්මතේ ඉලක්කේවාසෝ ඥානමත්තේ කලේ බඩේ සතරවිල්ලේ සම්මතේ ලෝකන්තේ පඤ්ඤාපේ ලෝක සමුදයන්තු ලෝක නිරෝධාන්තේ ලෝක නිරෝධෝපායන්තේ අගස්මි බම්යක් පමණ වූ මනස සහිත සංවේඥාවක් සහිත මේ ආත්මභාවය තුළම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් මම පනවනවා සෙල්ලුන් වහන්සේගේ කෙටි දේශනාව. ඒකට වෙනසි භාගතුන් වහන්සේ දීපත් ප්‍රාදාන ලෝකේ උගන්ද රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය. මේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ සංවර්ධන ආශිර්වාද කොට වදාළ ලෝකය ඒ ලෝක ස්වභාවයෙන් ඇති වෙන දැකේ බව. ලෝක සමුදේන ඒ තලුම් කරන තෘෂ්ණා. ලෝක නිරෝධේන තෘෂ්ණා නිරෝධ. ලෝක නිරෝධෝපායන ආධ්‍යාත්මික සංකාණීය භාවනාවකින් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පද හතරට මුතුන් ඕපදාගුන් වාසේ අකුලගත සම්පින්දනය කොට ගන්න. මෙහිදී මේ ස්කන්ධ පංචකය, උපාදාන ස්කන්ධ පංචකයේ ලෝක ධාතයගේ තුන්වාසේ තෝරලා. ඒකේ ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම ආපියාගේ හිතකාතරයේ දැනගන්න දැක ගන්න ලැබෙනවා. පරිසම්මදානක පාළියේ ඥාන කතා කොටාතයේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආඥානසේ ඥාන විස්තරයේදී මේ ලෝකේක විසිතුරු පහදා දීලා තියෙනවා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරති තිකා දේ ලෝකා නාමති රූපති කයෝ ලෝකා පිස්සෝ වේදනා සත්තාරෝ ලෝකා සත්තාරෝ ආහාර පංච ලෝකා පංච උපාදානස්කන්ධ ඡේ ලෝකා ඡේ අජ්ජාතිකානි ආයතන සත්ත ලෝකා සත්ත විඥානං දෙති අර්ථ ලෝකා අර්ථ ලෝක ධම්ම නව ලෝකා නව සත්තා වාසා දස ලෝකා දසායතනල් ගාලස ලෝකා ගාලකායතනල් අට්ඨාරස ලෝකා අට්ඨාරස භාග්‍ය මේ උන්වහන්සේ පහදා දුන්න ලෝක සත්‍යය මේක කියන්නේ සංස්කාර ලෝකය ලෝකේ කොටස් නවයේ දෙදෙනා සංස්කාර ලෝක සත්ත්ව ලෝක සහ අවකාශ ලෝක කියලා ඒවා කියන්නේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා තුනයි එවාගේම සංඥා ලෝක අසංඥා ලෝක නීව සංඥා නා සංඥා ලෝක කියලා තුනයි ඒක ඕකාර ලෝකේ චතුෝකාර ලෝක පංචෝකාර ලෝක කියලා තුනයි මේ දෙයට ලෝක විවිධ ආකාරයෙන් බෙදලා තියෙනවා නමුත් ඔය පදාකට කියන්නේ කාසේන ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පාය ඉතින් මේ බෝධි ධර්මයේ ජීවිතය මේ කතාව අහගෙන ඉන්නකොට ඔහු අවුරුදු 100ක් ක්‍රියා නිරතා ක්‍රියා ගන්න බැරි වුණ ලෝකාන්තය දැකගත්තා. ඒ කියන්නේ මේ බබයක් පමණ වූ නරකත්වයක පරිණාමයක් හේත ආපදාවේ ගුණ ලෝකයේ කෙරවර දැකගත්තා. මේ ඇතුලේ ලෝකයේ කියන ලෝක සමුදයක් දැකගත්තා. ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් දැකගත්තා. ඔහු කලමේ මේ සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන ආත්ම හතකට සංකාරයේ කැටි කරගෙන අමාමහ නිරයටපත් වෙනවා. දැන් මේකට සලකා බලමු. මේ පාළි වාක්‍යයේ ප්‍රකාශන ලෝක ධර්ම මොනවද කියන්නේ? ඒකෝ ලෝකෝ සම්මේ කත්තා ආහාරතිකා. එක ලෝකයක් කියනවා. සියලු සත්ත්වෝ ආහාරයෙන් ජීවත් වෙනවා. සත්තාරවමේ සිත්තේ ආහාරා භූතානං වාත්තානං කියා සම්බෙන්නේ නාම අනුසහ. උපන්න තත්ත්වයන්ගේ ජීවත් වීමට ආ උපදීන සින්න තත්ත්වයන්ට අනුග්‍රහ අපේසාහාර හතරක් තියෙනවා. ඒ මොනවද? සමදේකාරෝ ආහාර පස්සෝ දතියෝ මනෝ සංකේතන විඥානං සත්‍යං මනෝ මනෝ සංකේතන සත්‍ය විඥානං සත්‍ය. ඒ කියන්නේ කබලේකාරෝ ආහාරෝ. කබලේකාර ආහාරය කියන්නේ අනුභව කරන දේ. අනුභව කරන දේ අනුභව කරගෙන ජීවත් වෙනවා සත්‍යෝ කොටා. ඒ වගේම ඒකට කියනවා රූපාහාර කියලා. හසෝ දුතියෝ මනෝ සංචේතන සතිය විඥාන චතුක්ක. දෙවෙනි ආහාර ස්පර්ශය, තුන්වෙනි ආහාරය චේතනාව, හතරවෙනි ආහාරය ආහාර විඥාන. ඒව අරුත්‍ය ආහාර. එතකොට මේ මුලින් සඳහන් කළ නව මහා භවයෙහි පංචෝපාදානස්කන්ධ ලෝකයේ දසුනාතන නව මහා භවයෙහි මේ ආහාර හතර ඒකේ භවයන් අනුරූපෝ කියයි. ඊළඟට දේකෝපා නාමයන් රූපයි. නාමයන් රූපය කියන ලෝක දෙකක් තියෙනවා. කායෝ ලෝකාතිස්සෝ වේදනා සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා කියා වේදනා තුන ලෝක තුන. සත්තාරෝ වේදනා සත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් හැදේ හඳුනනවා. පංච ලෝකා පංච උපාදානස්කන්ධා මේ සඳහන් කළ පංච උපාදානස්කන්ධයේ ලෝක පහ. ඒ ලෝකාදී අධ්‍යාත්මික ආයතනයි චක්කසෝත ධාන ජීවා කාය බල කියන ආධ්‍යාත්මික ආයතන අයති ලෝකමය. සත්‍ය ලෝකා සත්‍ය විඥාන ලක්ෂියෝ විඥාන ලක්ෂිය මතක් කියනවා ඒක ලෝක හතක් මොනවද විඥාන ලක්ෂිය හත නානත්තකාය නානත්තසඤ්ඤේ නානත්තකාය ඒකත්තසඤ්ඤේ ඒකත්තකාය නානත්තසඤ්ඤේ ඒකත්තකාය ඒකත්තසඤ්ඤේ කියන හතරයි ආකාසානච්ඡායතන, දිඤ්ඤානච්ඡායතන, ආකුඤ්ඤාඥාන කියන තුනයි හතක්. අට ලෝක අට ලෝක ධම්ම. අට ලෝක ධම්ම ලෝක ආකාරය. නව ලෝක නව සංස්කාරවා සත්‍යවාස නවයක් කියනවා එක ලෝක නවයක්. අර විඤ්ඤාණය පිටි හතට වෙන්නේ නැත්නම් මේ සත්‍යවාස නවයක මේක සම්බන්ධ නිසා ඒ විඥාන පිටේ හතට දෙකක් එකතු වෙන්නේ සත්‍යාවාස නවයේ. දැන් අපි බලමු මොනවද මේ සත්‍යාවාස නවය. නානත් කාය නානත් සංඤේ කියන්නේ රූපකය වශයෙන් විවිධ ආකාරයි, පරිසන්දි විඥාන වශයෙන් විවිධ ආකාරයි. ඒ තමයි මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ රූපකය එක ආකාරයයි විද ආකාරයි. හරිසන්දි විඥාන මෙතන කියනවා නවය. සුගති අවියතුක පරිසංගය උපේක්ෂාසහගත සංකේලිත වෙන පරිසංසිත. ඊළඟට ද්වේතුක පරිසංගය හතරයි, හේතු පරිසංගය හතරයි නවය. මේ කාම සුගති භූමියේ පරිසංග සංඥා නවයක්. නිසා රූපකාය වශයෙන් නානත්තාය පරිසන්නේ විඥාන වශයෙන් නානත්ත සංවේ. නානත්ත කාය ඒකාන්ත සංවේ කියන්නේ සතරාකාය හා ප්‍රථමාචාර දුහිතයි. සතරාකායේ නරකය, තීසංගපාය, දේශපාය, අසුරාපාය කියන අපාය හතරේම රූපකාය විවිධ ආකාරයි. එක්කෙනෙක් රූපකාය කිසියෙකුට නැහැ. නමුත් මේ ප්‍රතිසන්දි විඥාන සංඥාව එක හා සමානයි. එකස දෙකොළස දැනුම් අපසේ චේතනාවෙන් පරිසද්දෙන සිත එක ආකාමන සිත. උපේක්ෂාසගත තපසේ විපාක උපේක්ෂාසගත සංකීර්ණ සිත යන්නේ සිතකින් තමයි සතර ආපායේ ප්‍රතිසන්දි. ඒ සමගිය ප්‍රතිසන්දි සංඥාව එකයි. ඒ සානාගත කාය ඒකත් සංඥා. ඒකේක විඥානකේ කියා සත්‍යාවාසය. ඒකත් කාය නාගත සංඥා කියන්නේ දෙතිය ඥාන උනිදායි. දැන් ප්‍රථම ඥාන කණේදී බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම තුනේ දෙතිය ඥාන කණේ කියන්නේ පරිත්‍රාග අපමානාග ආගසර කියන. මේ කමතල තුන එක කණයක කීකිදගෙන එක දෙතිය ඥාන කණේදී. ඒ දෙතිය ඥාන කණේ පටිසන්ධි විඤ්ඤාණ දෙකක් තියෙනවා. එකක් විචාර පීති සුඛේකාග්‍රතාවයිත ද්විතිය ඥාන විපාකසෙ. අනික විචාර විචාර දෙකම නැති පීති සුඛේකාග්‍රතාව සහිත ද්විතිය ඥාන විපාකසෙ. විචාර පීති සුඛේකාග්‍රතාව කියන ඥානව හතරෙන් විපාකයක් තියෙනවා. මේක සුඛේකාග්‍රතාවයද ඥානාල තුනකින් යුක්ත සිතක් කියන පරිසංසිත. ඒ නිසා පරිසංසිත නිර්දාකාරයි. නම කෝපකාය කහසම දෙතියක් ඥානසාවේ ප්‍රඥානේ රූපකායක ආසනාංගය කටිසන්ධි විඥාන දෙකයි. දෙයක්. නිසා ඒකත් කාය නාමක සංයය. ඒකත් කාය ඒකත් සංයය කියන්නේ දෙතියක් ඥානසාවේ චතුර්ථ ඥානසාවේ සුද්ධාවාස. දෙතියක් ඥානසාවේ කියන්නේ භූමි තුනක් කියනවා. එයි අර මුනි කල අර්ථය සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග දෙකකින් යුක්ත වූ ත්‍ෘත්‍ය ධානයේ විපාකේ පමණ ඉන්නතන රූපකය දෙක හසුනවා. වේයපලයේ චතුර්ථඥාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්දි විඥාන එකයි රූපකය දෙක හසුනවා. සුද්ධාවාස පහේවත් දෙනවා. අසන්නතනේ ඇයි. සත්තාවාසයෙන් ගන්නකොට අසන්නතලයේ ගැනෙනවා විඥානත් ඉතිහාසයට අසන්නතලයේ ගැනෙන්නේ. විඥානයක් නිසා. අනිත් තුන් ආකාසානය කරන්නේ. විඥානයත්යේ ආපුචානියන්නේ කියලා තුනේ විඥානකෙත් දැනෙනවා සද්දාවාසක් දැනෙනවා නමුත් භවඥයන් හඳුන්වන නේව සංඥා රාසඤ්ඤා කරන විඥානකෙත් ගන්නේ නැහැ සද්දාවාස ගන්නේ නැහැ දැන් මේ සත්ත්ව විඥානකෙත් ලෝක ධාතු හත නව සත්තාවාද ලෝක ධාතු ගන්නවා දස ලෝක දස ආයතනයි ඒ කියන්නේ කූප ආයතන වාගේ කියනවා 10ක් සක්කු සෝත ධාන ජීවා කාය සහාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ආදී 10 මේ 10ට කියනවා ලෝක 10 ද්වාදස ලෝක ද්වාදස ආයතනවල මේ 10ට මනායතනේ ධර්මායතනේ කුසීමේ ලෝක ධාතු 12ක් අට්ඨාදස ලෝකාකාරස භාතු අටලොස් ධාතු ලෝක 10ක් ශබ්ද ධාතු, සෝත ධාතු, ධාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු කියලා පහයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියලා පහයි 10යි. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියලා තුනයි 18යි. ඒකට මේ කියන්නේ 18 රූප ධාතු. හැබැයි මෙතනදී දෙකක් ගන්න එකක් තියෙනවා. ආයතන 12 ධර්මායතනයේට නිර්වාණයක් ඇතුළත් ඒක ලෝක සාතුවට අයත් නැහැ. ධාතු 18ේදී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත් නම ලෝක ධාතු සංඛ්‍යාව ගැනීම. ඒක වෙන කරන්නේ. මෙන්න මේ කියන සංස්කාරය. සත්‍ය ලෝකේ නම් හඳුන්වන්නේ අවීතේ කටම් භවගේ දක්වා පවර්ණාමේ කුමි කිස්සේ කලේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතුන් ඉන්න අපාදක විපාදක චතුස්පාදක බහූපාදක රූපී අරූපී සංඤී අසංඤී නේසංඤී නාසංඤී ආදී වශයෙන් හඳුන්වන ආත්මව කාර්යාපන්න සියල්ලන්ට තියෙනවා සත්‍යය එය අල්ප රජස්ක, මහා රජස්ක, තික්ඛින්ද්‍රිය, විතින්ද්‍රිය, ස්වාකාල, වාකාල, ශේඤ්ඤාපේ, විඤ්ඤාපේ, භාව්‍ය, අභාව්‍ය මේ ආදී නම් වලින් ලෞකික බුදුරජාණන් වහන්සේ ඒ කොට ඒ කොට ආબોධ කරගන්නවා. ඒ සත්‍ය ලෝකේ. අවකාශ ලෝකේ නම් මේ කායස්කාර ලෝකයට ආසත් ලෝකයට වාසත්තාන සඳහා පිටවන ප්‍රදේශය. සතර අපාය, පරිශ ලෝක, දින ලෝක, සතුන් ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ඔයගෙන් කාම ලෝක කියවහම අවිචේ පටන් කර්මීත වසවාකී දක්වා භූමිය කොලා. රූප ලෝකයේ කියවහම රූප භවයේ කියවහම ධර්ම පාරසජ්ජේ පටන් පතනිතා දක්වා භූමිය 16. අරූප භූමිය කියවහම අරූප ලෝකයේ කියවහම ආකාසානංකාදී පටන් භවයේ දක්වා භූමිය 8. එවැගේම සංඥා ලෝක කියවහම අසංඥ තලයේ හැර අසංඥ තලයක් නේව සංඥා නාසංඥාත් නැරහැර ඉතිරි භූමියේ විසිලා නේව සංඥාවෝ අසංඥ තලයේ අසංඥාවෝ නේව සංඥා නාසංඥාත් නැරවය එල්ල නේව සංඥා නාසංඥාවෝ ඔය දෙක සංඥාවසි ඊළඟට ගෝකාර කියන්නේ ස්කන්ධ එක ස්කන්ධයක් ඇති ලෝක ස්කන්ධ හතරක් ඇති ලෝක ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක ගෝකාර තත් ගෝකාර පරිසෝකාර හේතුෝකාර කියන්නේ අසංඥායි. චතුෝකාර කියන්නේ අරූප භව හතරයි. අචෝකාර කියන්නේ ඒ පහ අරුණාමිතේ විසරක් වූ. මෙන්න මේ කියන්නේ ලෝක සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය කියන සතර ආකාරයෙන් ඒ ලෝතුරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ සත්ව ආකාරයෙන් දැක්වලා. ඒකයි මෙතන සඳහන් වුණේ මේ දස බල ඥාන සූත්‍ර පාඩයේ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං කජාන. අනේක ධාතු ලෝකේ නානා ධාතු ලෝකයේ සත්ව ආකාරයෙන් අවබෝධ කරගන්න. ඒක දස බල ඥානෙ ඒ ආභෝධය නිසා ඒ තථාගතයන් වහන්සේ ආශබං කාගම් පටිජාන ආශබ කියන්නේ අපි ශ්‍රේෂ්ඨ ස්ථානයි අතිශ්‍රේෂ්ඨානේ යන සර්වඥතා ඥානයේ ගෞතම බුදුබව වාසේ ප්‍රකාශ කරනවා. ධම්මචක්ක දේශනාවේදී සමන්වාසේ ගෞතම බුදුනා කියලා ප්‍රකාශ කරනකොට මහසලෝකම් පාවෙනවා. ගෞතම සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතික්‍රියා කරනකොට පොළොව තුන් වාරයක් සම්පාව. කාලකාරාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතික්‍රියා කළා පස් වාරයක් මහ පොළොව සම්පාව. ධම්මජාල සූත්‍රයේදී හැට දෙවාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා හැට දෙවාරයක් මේ මහ පොළොව කම්පා මේ පොළොව කම්පා වෙන දෙයක් තමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදු වුණා කියන මේක ප්‍රකාශ ඒ ප්‍රකාශ කරන්නේ මේ ධකමන ඥානය කියන්නේ. පරිසාර සීලයන් ගන්නද කියන්නේ අතපිරිසේ නිවනාද කරලා. මනුෂ්‍ය ලෝකයේ පිළිස් හතරක් තියෙනවා. ශාස්ත්‍රීය, ධාර්මික, ගෘහපති, ශ්‍රවණ. එවැගේම තාවකීස මාර් සාමුකාතුමාගාරික තාවකීස මාර් ධම්ම මේ විදිහට දිද බ්‍රහ්ම ලෝකවල පරිදි පිළිස් හතරක් තියෙනවා මේ අත පිළිසෙදී සියනාදන් නන්දකේ සිංහනාද පවත්වන සියනාද කියන්නේ සිංහයා වාගේ නාද පෙන්වන්නේ නාද අභිතල ධර්ම දේශනා කරනවා ඒක සිංහනාද ශ්‍රේෂ්ඨනාද ධම්මචක්කම් මහත්මයේ කියන්නේ ලෝක ධාතයේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රහ්ම ආදී කිසි කෙනෙකුට පවත්වන්න දැනෙව ආපස්සට පෙරලන්න බැරි සත්‍යයක් තියෙනවා. ඒක තමයි ගණාදී සුවිස්සක් කියන ධර්මයක්. ගණාදී සුවිස්සක් කියන ධර්ම තාක්ෂණය තමයි බ්‍රහ්ම සත්‍යය කියන්නේ. දුක්ඛ සත්‍යය සම්බන්ධ ගණාදී 12ක් සමුදේ සත්‍ය සම්බන්ධ තුනක්, නිරෝධ සත්‍ය එකක්, මාර්ග සත්‍ය අද කාලයේ බොහෝ දෙනෙක් බොහෝ දෙනෙක් කර්ම චක්‍රය නිර්මාණය කරන්නේ කරාදි 8ට. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙවෙයි කරාදි 24ක් වෙන ධර්ම චක්‍රයක් තමයි මෙතන බ්‍රහ්ම චක්‍රය කියලා හඳුන්වන්නේ. පුරාණ කාලයේ බුද්ධ ප්‍රතිමාගේ වන්දනාමාන සඳහා නෙලා නිස්තර බෞද්ධ භාවිතා කළ කියන ධර්ම චක්‍රයේ පූජා නායකයයි කියන්නේ. අශෝක ස්තම්භවල තියෙන එන ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයන් වල තියෙන එන ධර්ම චක්‍රය. මේ සූවිසි ආර ඇති කරාගේ සූවිසාකත්තාවෝ චතුරාර්ය සත්‍ය දේශනාවයි මෙතන දේශනා ධර්ම චක්‍රය. ඒක බ්‍රහ්මචර්ය සම්පවත්තේ පාතනවා. එතකොට ලෝකනා සම්මාතම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානය නාමයේ දේශේ නානාගේ බුදුගුණ අතර ලෝක වේදෝ ගුණයේ පදුල මේක අපේ අනේක ආකාරයෙන් භාවනා නගන්න ඕනේ ගුණ කාර්යය අනේක ආකාරයෙන් මේක භාවනා කරන්න ඕනේ බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් එවාගේම උපසමරණ සුඛේවා කියන ගන්න පුළුවන්. එවාගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් ප්‍රතිසම්පාද විදර්ශනා වශයෙන් ගන්න පුළුවන්. නානා ආකාරයෙන් මේ ලෝකයේ දුගුණය භාවනා කරවන්නේ. අපි සල්කා බලමු. දැන් මේ ගාමයේ වචනවලින් ප්‍රකාශුණා ලෝකසාතු අපේ මේ භවයක් වන වූ මනසක් හිතව සංඥාවක් හිතව ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දෙකල ගන්නේ? මෙතන ලෝක කියන වචනේ කියනවා වචනාර්ථයක්. ලුච්ඡේදය කියලා ධාතුවක් කියනවා. පාලි භාෂාවේ ලුච්ඡේදය. මේ ලුච්ඡේදය කියන ධාතුවෙන් පාරල උන්නුගේ ප්‍රාතිදේශයේ ඒක අප ආදේශයේ සංවිධියේ සංයුණාම ලෝක කියලා පදයක් ඇති. ඒ ලුච්ඡේද ධාතුවේ ලියන්න ඌර්ති වෙනවා හොයන්න. ඒකල් නෝන කියලා පදයක් නැහැ. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පච්චයේහි සංකල්පයේති මුජ්ජති පනුජ්ජති ලෝකෝ හේතු ප්‍රඥාන්නේ සකස් වෙනවා කැඩෙනවා බෙදෙනවා නිසා ලෝක නම් මෙන්න මේක නිර්වචනයේ වචනාර්ථය හේතු ප්‍රඥාන්නේ සකස් වෙනවා නැවත කැඩෙනවා බෙදෙනවා ඒකයි ලෝක ඇඳුම් ඡේදයෙන් වේදනාවෙන් බුදාතු එනිකන් ලෝක සම්දේ එරුම කන්නවා කියන්නේ. යමක් කන්නවා කියනවා නම් ඒ සියල්ල ලෝක. කොටින් මේකට අනිත්‍ය ලක්ෂණය එන්නේ. මේ ලෝක දාසිය සියල්ල කන්නවා කියන්නේ. මොනවාද කරන්නේ කියන්නේ විපාකස්නේ පටන් හිතේ භංග කියන අවස්ථාවෙන් කන්නවා කියන්නේ. මේ සඳහන් වන සියලුම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන්නේ ලෝකය. එමනම් ඒ ලෝක ධාතුව සලයක් සලයක් පහදා කරනවා කියන්නේ. දේ ලෝකා නාමයි රූපයි විචාරදා ලෝක දෙක අර වගේ කරනවා කියන්නේ සලයක් පාසා. නාමය රූපයට වඩා දහස් ගුණයකින් කරනවා කියන්නේ. රූපය ඒ අනුව නාම රාගයේ සලවාකයෙන් 17 10 කරනවා කියන්නේ. මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ, ආයතන හය, ආහාර හතර, එවාගෙන විඤ්ඤාණස්ති අත, අතලෝ දාම, සත්තාවාස නාමේ රූප ආයතන 10, දලස් ආයතන අතලෝ ධාතු මේ කොම දෙයෙන් වශයෙන් ගැන බලනකොට ලෝකයේ තයිති සිත් 89ක ඡායසත 56ක රූපාට 20ක මේවා තමයි ලෝකේ දැන් අපේ මේ ස්කන්ධ කුඩු ඇතුළත මේ සියල්ල එක්පාසු වෙනවා ස්කන්ධ කුඩු ඇතුළත රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහෙන් මේ වශයෙන් ගත යුතුයි දෙවෙනි වශයෙන් ගන්නකොට රූපය පටිසම්භි චිත්තසනයේ පටන් කුඩා චිත්තසන වාරයක් ගානේ එක දෙනවා බෙදෙනවා එක දෙනවා බෙදෙනවා මරණාත් ඒ දක්වා මේක සිද්ධ වෙනවා කර්මයේ කුත්‍යයන්ගේ ප්‍රතිම පිළිම අන්තිම පිළිච්ඡේදය දක්වා ඉඳලා විඤ්ඤාණය. නමුත් ඒක සම්මතා රූපයන්ගේ ඇතිවීම නැතිවීම කියන පොත කලයකදී තියෙන සාසිද්ධ වෙනවා. ඒකත් මෙන්නේ රූප සංකල්ප මේ රූප ස්කන්ධයගේ රූප නැමැති රූපෝපාදානස්කන්ධය නැමැති ලෝකයේ නිරස් වීම දැකගන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ණස්ථාන 14ක් ගන්නවා. ඒක තමයි කායානුපස්සනා කියන්නේ. ඒ වගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදාන ස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මරණාකේ දක්වා අන්තිම කිසි චිත්තේ දක්වා වේදනාව චිත්තක්ෂණයක් පාසා හදගන්නේ. ඒක විපස්සනා කිරීමේ තමයි නව ආකාරයෙන් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ. එවැගේම පරිසම්නි චිත්තකණී කතන්නානාත්තේ ලකුවාම සෑම සිතක් ගානේ සංඥා සායිකය තියෙනවා මේක සංඥා ලෝකය සංඤ්ඤුපාදානස්කන්ධ ලෝකය එනේ භාවනාවට ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා කර්මස්ථාන පහක් දේශනා කළේ. එවැගේම සංස්කාරෝපාදානස්කන්ධයේ කියන තැන ප්‍රධාන වශයෙන් තේරෙනවා රූපකාරච්ඡායක ඵල අර සංස්කාරෝපාදානස්කන්ධයයි ඒ කියන සංඥාස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නිවන විදර්ශනාව ස්කන්ධ විදර්ශනාව ආත්ම විදර්ශනාව බුද්ධාගම විදර්ශනාව තව ආයතන විදර්ශනාව ගැන ධම්මානුපස්සනා කර්මස්ථාන පහක් දේශනා කරනවා ඊළඟට දීනානුපාදානස්කන්ධය තමයි ලෞකිකයෙන් ලැබෙන සිත් අසුබ. මේ සිත් අසුබේක සීලාලෝකාදාන ස්කන්ධ. එය විපස්සනා ගැනීම සඳහා ධාතේ ආකාරයේදී සිතානුපස්සව සතිපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න ලෝක ධාතෝ අධ්‍යයනය කිරීමේ උසාය මාර්ගය. එතකොට අපි යම්කිසි එක කර්මස්ථානයක් ගන්නවා නම් ඒ කර්මස්ථානයේදී පිට ගන්නාම ඉතේ ස්කන්ධ පහම මනමින් ආબોධ කර ගැනීමේ භාවනා බීජ අපට අවශ්‍යයි. මෙන්න මේකයි අපි දැන් හදාරන්නට තියෙන්නේ. අපි දැන් සලකා ගන්නේ අපි විතරේම පරිභව කරන මේ ඇස. විතරම අපේ ප්‍රයෝජන ගන්න ඇස. ඒක ලෝකය. ඇට මේ සංස්කාර ලෝකයෙන් ගන්නකොට මේ දෙතුන් පාපයකට සම්බන්ධයි. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාර සුඛිතා කියන කන මේ ඇත තුළ ආහාර සුඛිත ලෝකයේ නාමන්ත රූපයෙන් කියන ලෝකයේ තුනේ රූප ලෝකයේ තුන. එයාලෙම ඇත තුළ වේදනා තුන උපේක්ෂා වේදනාවක් ගන්න තියෙනවා. එයාලෙම කර්තාව ආහාර කියන තැන කබලේ කාල ආහාරය විදක් ඇත තුළ අත් භෝගයේ තුන මේක කලයි. එවාගේම පස්සාහාර, මනෝ සංකේතන ආහාර, නිර්වාණ ආහාර කියලා තුනල මේ අතර සම්බන්ධව ගන්න තියෙනවා. අතෙන් ලැබෙනවා කප්පු සම්පස්සේ. ඒක ආහාර. අතේ ලැබෙන කප්පු කල්පස්සනා සම්පස්සනා වලිකා රූප සංකේතනවා. ඒකත් මේක. ඒක මනෝ සංකේතනාවක් නෙවෙයි. හැබැයි එදාටත් ඕනියාලයට ගන්න. ඒකත් ලොක්කයි. ඒ වගේම පංචඋපාදාන කන්දා කියන තැන ඇස ගැනීම රූප උපාදාන තමයි. ඒ වගේම ඒ අධ්‍යාත්මික ආග්‍රහණය කියන ලෝක හයේ සංඛායතන දෙකයි. සත් විඥානයක් කියන තැන විඥානයක් දෙකේ සතේ මෙතන පටිච්ච විඥානයක් හා සම්බන්ධ නුඹයි. චක්කු විඥාන වශයෙන් විඥානක් කියලා කියනවා. දැන් පරිසං විඥාන වශයෙන් විඥානක් කියලා මුලින් හඳුන්වාට ඒ සතු එකම විඥානක් කියන සංකාරක ගන්න. ඊළඟට අත් ලෝක ධර්මවා කියන තැන ඒ අතම අත ඒකා සිද්ධ වෙනවා. ඒකා ලාභක් සිද්ධ වෙනවා ලාභක් ඒකා යතකක් ඇය සද්දේ. දීලාවක් කොටල්කාවක් දෙන්නේ. සපක් දුක දෙන්නේ සිද්ධ වෙනවා. අතනෝධාවම ඇතේ තියෙනවා. නවකත්තාවාස වශයෙන් අර විඥානච්චේ දික්ම වාගේ චිත්ත සංකාරයේ සක්කු විඥානය අතකෝ වාසය කරනවා. නැත්නම් අත වාසස්ථානයක් වෙනවා. ඒකා සක්කාවාස ගණයට ගන්න ලෝකය. දසහයට ලෝකයේ තමයි සක්කාහට ලෝකය. ජාගතාවකලේ කරක් තියෙනවා. අත්තාරස ධාතුවේ කරක් සක්කාහයි. ඒක නිවසලක් බැරි වෙනවාදී ඇහැ කොච්චර සමුවේ ලෝක ධර්මයක් බව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දීර්ඝාකාරයෙන් ලෝක සදානයක අපි නරඹනවා බලනකොට ඒක රැකෙන්නේ විදර්ශනා භාවනාවේ කර්මයේ කියන එකයි. නාම රූපයි කියන්නේ. ඊළඟට ඒ ඇත නිසා සරියක් සරියක් පාදා හිත ප්‍රාසංගාවෙන් අතුරු ලබන ලබන ගන්න පුළුවන්. දැන් ඇතිවෙන විපස්සනා භාවනාවට යෙදුනා නම් මුළු සරුවාදේම නිස්පන්ද පහේම සංසෝතාගාන සම්මේලෙම නාම රූප සියල්ලම පල්ල ගන්න කියනවා. ඒ දේකුත්‍රාත්‍ය වලගන්න කියනවා. ඒ වාගේ තරිණ කෙනෙක් වාගේ විවිධ ආකාරයේ උපයන්නේ වාගේ අල්ලගන්න කියනවා. මේ මෙහෙම කරන ප්‍රඥාවක් දිවි දිවියන යටි දකින්නේ භංගාල පස්සනා ඥානයක් අල්ලගන්න කියලා. ඉන්දියාව කියන භාගිකාකාරය ගාන ආදීන නිද්දිත දුද්දිත කාමික පරිසංකාන පස්සනා සංකාමික කාර්යයේ ප්‍රධාන පරම්පරාවල අතනෙහි කරගෙන අපට වදන්නේ. මේක මේක නිසා මේ ලෝක භාතු සියල්ලගේ අපට ලෝකුරා බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීම මාතුකාසී මේ වාගේ විපස්සනාඥාන වශයෙන් අගන්නේ දෝතුරා සම්මා සම්බුද්ධාණන් වහන්සේගේ බුද්ධ ගුණයක් වශයෙන් අපි ආවදිනවා. වර්ණන කරගන්න බුද්ධ ගුණ ආවදිනා කියලා ඒවත් මේ සිිතේ සාධා ඉන්ද්‍රියක් සත්වා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන සිංහල පුරුෂකලා සමය. අර මුලින් සදාන් කළේ සෝතක ජී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝකභාග ගණන් කරගෙන සමහරවිට එතුමාගේ සීලයෙන් නැගුණා ලෝක ධාතු සලෝකසය. නමුත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගදාන. පාගමනින් ගිහින්වත්, ඉන්දි ගමනින් ගිහින්වත් ලෝකයේ සලෝකසය නැති. ලෝකේ නොදැක, කෙලවර නොදැක දුක් කෙලවර කීමක් වන්නේ නැහැ. නමුත් මා කරනවා මේ බඹයක් වන්න වූ ශරීර කෝඩුව තුළ මේ ක්‍රියාවෙන් නැත්නම්. ඒක පංචෝපාදානස්කන්ධ ලෝකයේ හැමෙට ලෝක වාසයෙන් ලෝක සමුදය වශයෙන් ලෝක නිරෝධ වශයෙන් ලෝක නිරෝධෝපාන වශයෙන් දැකගත්තා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැකගත්තා වෙනවා කියන කුණාසි තමයි. ඒකට මේදී අවකාශ ලෝක ගැන කියනකොට කරුණ රාශියක් කියන්නේ වෙනවා ඒ සඳහා අපි කාය ගන්නන්නේ. නමුත් ලෝක ධාතු කියන එකනේ ඒ සාපලකද භූමි 31ක් සම්බන්ධව තියෙනවා. ඒ වගේ සත්වල කෝටි ලක්ෂයක මණ්ඩලයක් තියෙනවා. කෝටි ලක්ෂයක මණ්ඩලයක තියෙනවා ආඥා ක්ෂේත්‍රය තියෙනවා. බුදු කෙනෙකුන් වහන්සේගේ රතන සූත්‍රාන්ත දේශනා ගැන බුද්ධාඥාවන් පවත්නේ මේ කෝටි ලක්ෂයක් සම්බන්ධයි. ඊළාටේ සත්‍යය පැතිරෙන්නේ නැතුව කියන එක නෙමෙයි. ඊළාට කියන මේ කෝටි ලක්ෂය කෝටි ලක්ෂය මෙලෙස කියන රෝග සාතු එක විදිහකින් නෑ. සමාන ලෝක ධාතු විනාශයේ කියන්නේ සමාන ලෝක ධාතු විනාශ වී කියන්නේ සමාන ලෝක ධාතු පරිණින් පවතී. මේසා එක මණ්ඩලයක් එකවරකට සකස් වෙන්නේ ඕන ලක්ෂයක් අත්දැකීමකට කියනවා. මේ සම්පල කියන එක කෙනෙකුගේ නිර්මාණයක් නෙවෙයි. නමුත් ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී සියලුම ලෝක ධාතු ඒක නිකතින්දි මේ ලක්ෂණය තියෙනවා. ඒ කම්පා රෝපිතේ දැක්වෙන වාක්‍යාලි වෙනවා. බොහෝ ඒ කරුණාවක් වෙනවල අකාරවාක සාස්ත්‍රකවරු ලෝකයේ සර්ව බලධාමයේ දෙවියන්ගේ නිර්මාණයක් කියන්නේ දෙන්නේ මේ කර්ම නිසා. ලෝක ධාතිය කියනවා කාලයි කියනවා. ආයු කල්පය, අන්තකල්පය, අදාන්ත කල්පය සහ මහා කල්පය. ආයු කල්පය කියන්නේ එතකොට කාමයන්ගේ මනුස්සයන්ග පරමාංශ. කායයක කවුරු අසංකේයකුත් කාවකේම තව කායයකට බහලා දසවාර්ෂිකයක් යනවා. ඒ විදිහේ පවත්න ආයුෂ් ප්‍රමාණය ආයුෂාක්ය. බුදුරජාණන් වහන්සේ කාලයේ පරමාංශ කීය. දැන් කාලයේ පරමාංශ අවුරුදු 74යි. මේක ආයුෂාක්ය. අල්ප කාලේ කියන්නේ අසංකේය ආවදිත දසවාර්ෂිකයක බහලා සත්ත්ව විනාශයක් වෙනවා. මේක අල්පක්කාරයි. අයමක් අසංකීර්ණයක් වාස වැඩිලා දස් වාසයක බැල සත්ත්ව විනාශයක් වෙනවා. ඒක අල්පක්කාරයි. අන්තරකාසේ අන්තක්කාරයෙන් නෝරාග අන්තරකාලක විස්සග්‍රාම තමයි ඒක අසත්ත්ව කාලයක් කියන්නේ. ඒ අසත්ත්ව කාලකයේ වාස්තවයෙන් සංඛ්‍යා කරන්නේ බැරි නිසා ඒකට අසත්ත්ව කාලය කියන්නේ. අන්තරකල්ප විශ්වාසයෙන්ලා සාකච්ඡාදී. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතර වෙන්නේ අන්තරකල්පයේ. මේ මහාකාදිර කල්පයේ තම ඉදිරි සංකල්ප 10ක් පහළ වෙන්නේ. ඒකට කල්පින ආරම්භය. ඒ අන්තරකල්ප විශ්වාස ප්‍රමාණ හතරක් වෙනවා මහාකාදිරේ. එනම් අන්තරකල්ප 80ක්. ලෝකේ සත්‍ය වාදයේ කරන අන්තර්ගත නිසා දුන්වන්නේ දෙවක් අර්ථානේ අසංස්කාරයි. ඊළඟට ලෝක විනාශාකාරම් වෙනවා. දින්නේ හෝ ජලයේ හෝ සුලයි. දින්නේ විනාශ වෙනකොට ප්‍රථම ඥාන කාලයේ තියෙන භක්ම ලෝක තුනත් එක්ක මේ සතර ආපාය මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, භක්ම ලෝක කියන විනාශය. ඒක පාපලා හතක් විනාශ වෙනවා. දින්නේ හතේ මේක වාස්තුවේ. වශයෙන් විනාශනකොට බ්‍රහ්ම ලෝක හයක් විනාශනය. අයමත් හතක් දින්නේ අට වතුනේ. දෙම වාර හතක් ධ්‍යාන හත හතරේ වාරය විනාශ වන්නේ සුලයි. ඒකෝට මේවා කෙලෙස් නියම කරනවා. ලෝක සත්‍යාවේ සංකාරණ වල යාමාවේ මුල් කොටයක් අකුසල දුස්කන්නන්නේ ලෝක ධාතෝ දින්නේ නැහැ. ලෝක සත්‍යාවේ සංකාරණ වල ලෝභයේ මුල් කොටයේ අකුසල උත්පන්න වීමෙන් ලෝකේ ගැලවෙනවා. ලෝක සංඛ්‍යාව සංකාරවල මොහ ලෝකයන් අකුසල උත්පන්න වීමෙන් සුලකේ ලෝකියා. මේ ලෝක විනාශ වෙන්නේ යනවා අන්තර්කල්ප විශ්වාසතර දිවි කරා. විනාශ දෙන්නේ පාපේ. ඒක හඳුන්වන්නේ සංවර්ත අසංකල්පය. ඒක පොවන් ගාස්යක් ගන්න කල මහා සමාන විනාශය. ඊළඟට විනාශ වී අද කාලා විවාද පස්සේ පවතිනවා අල්පස්සා පිළිසතර දිනකලා ඒක හඳුන්වන්නේ සංවත්තභායේ අසංකතයි ඊළඟට මෙලොවේ හැදෙන්න පටන් ගන්නවා අන්නේ කය තේමා පුතාව යෝගේ හැදෙන්නේ පවත්නවා කාලය හඳුන්වන්නේ දිවත් අසංකත කල්පය හැදී පවත්නවා කාලය දිවත් කල්පවල සතරාමානන්ද සත්‍යක තෝ කුසාකල්ලා විභාගානා බබලෝයා සතරාපාගත සත්‍යයන් නම් අපරාපරියදීනේ කුසල කර්මයන් පිළිපස්සේ සුගතේ ධනිධාන වඩා බහුලයි. පරස ලෝකය, දිව ලෝකය, දේකාල භාවන මධ්‍යස්ථාන කරනවා. ඉතින් සියලුම සත්‍යෝ බහුලයි. මේ දෙකතු කර්මය ආපායක සත්‍යයන් පමණ කෝටි ලක්ෂයක් සම්පන්න විහා පුදුකා කරලාදී අපානාරවල සම්බන්ධයි. ඒ වගේම කලින් බබට උපන්නා වූ ආශ්‍රය වුණා බ්‍රහ්මයෝද තමයි. ඒ බ්‍රහ්මයේ හිතක් පාල වෙනවා නැවතත් ජීව ලෝක, දසම බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා අපලොලොත් හොඳයි. ඒ ලෝකසාද ඒ බබට උපන්නා ඒ බ්‍රහ්මයෝ දස සංයෝජන ප්‍රහාණය කරනවා. ඕනම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ සංසාර වල තියෙන දැනුම් පහකට අධික ධම්මලෝකවල කල්පගණන් සම්පත්ති වුණා මේක ඉපදීවිදි නැති නැති විදිහේ තියෙන දුක්ඛාරයේ සපස්පර්යෙන් ගන්න අර කාමරාග සංයෝගය කාර්ය සංයෝගය මන අපිට සංයෝගය ක්‍රමයෙන් සම්පාදිත විචිතේචා කියලා පරාමාන සංයෝජන පහ ඉස්සල්ලා කියලා දැනෙන්නේ මේ ජීව ලෝක මනස ලෝකයෙන් ප්‍රාප්ත කරනවා එක්කෙනෙක් නෙමෙයි සංකේතයේ අග්‍රණයේ සංඛ්‍යාවක් අනික නීවරණයන්ගෙන් තොර ඥානාදී භ්‍රමරාජයන් නිසා හේතුයි. ඔවුන්ගේ අනන්තවාද හිතීම නිසා චිත්තේ ප්‍රතිපකජනේ ඊට සමර්ථාන පකරියාවෝ තේජෝ වායෝ හටගන්න. ඒක තමයි සම්පත්‍ති පෙර වර්ෂාව කියලා හඳුන්වන්නේ. ජීවිතමානයක් වාගේ, නිහඬයක් වාගේ ඇති වෙලා කිසිම එක කිසිමක හරි පොද වැස්සාව හැරහැරලා ඕනි ලක්ෂයක් අපල තුන පුදේ තුන එතෙන්දී ඒ සිත ප්‍රාතිකුක ධාතයේ ඉති සමස්තාවේ සතර ධාතුන්ගේ සම්පූර්ණ ගැනීමෙන් අර ආලාපය ඥාමයෙන් නැතනව බ්‍රහ්ම ලෝක තුන අනුපිළිවෙලින් කියනවා. නැතනව ජීව ලෝක හය අනුපිළිවෙලින් කියනවා. ක්‍රමයෙන් මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර මේ පොකුණු ගංගා මේවා ඒ දෙතිමුණු ආකාරයට අනුරූපව සිදුවේ. සුඛාපමන නුන ඒ අනුසිදුවේ. ඒකවල මේක කඩිලාවතන් වෙන්නේ අංක සම්පූර්ණ කරන් කරන්නේ. ඒක මෙන්න මේ නිසා මේ මහා කුසලයේ මහා මේරු පර්වත මහා සාගර චන්ද්‍ර සූර්ය මණ්ඩල, ජීව ලෝකය, භ්‍රම ලෝක මේවත් මේ කුස්ත්‍රාඥයන්ගෙන් හටගන්න සංස්කාර ධර්ම. අවකාශ ලෝකයේ ඇතුළත තියෙන සංස්කාර ධර්ම. මේවත් අර සංයාසයෙන් අපාසා ඇතිව නැතුව යන ධර්ම අනිත්‍ය. ඇතිවීම නැතිවීම නැතිවීම කියන බාරේ දුක. සැපසේ ලෝකවත් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඇස මාතුකා කරගෙන ලෝකගත ධර්මයන් සම්මාදනය කරන්න කියොත් එකාගින් බුද්ධුල භාවනා. එකාගින් ධර්මමුල භාවනා. තවත් අතකින් සංගුණ භාවනාවක්, තවත් අතකින් උප සමානසකේ භාවනාවක්. ඒකම මේ සත්‍යඥා විපස්සනා භාවනා විශේෂම මේ අත මාතුකා කරන පාඩමිනවා. මේකයි ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ භවයක්මන වූ ආධ්‍යාත්මික සංකාරයේ තුල මේ ලෝකයක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් දැක ගන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒකට දෙපොතේකටම ඉඳලා භවයක්මන වූ මේ ශරීර කූඩුව තුල සූපස්කන්ධයෙන් ලෝකයේ වේදනාස්කන්ධ ලෝකේ සංඥාස්කන්ධ ලෝකේ සංස්කාරස්කන්ධ ලෝකේ විඥානස්කන්ධ ලෝකේ මේක නාම රූප පරිච්ඡේදයේ පටන් සංකාර වේකවනා මේ දක්වා අනුස්මරණේ කටයුතු විපස්සනා කටයුතු ආදී. මේ වගේ කීමේ සමන්වර සීලේ ප්‍රතිස්ථාය දරෝසපඤ්ඤෝ තිස්සම්පඤ්ඤං භාවයන්ගෙන ආදී බුද්ධ රත්නයේ සදාන් වල පරිද්දෙන් සීලේ පිළිකාසිත වීර්යය සිහිනුල්ලක් හේතු කොටගෙන සම විපස්සනා භාවනාවෙන් වඩනවා නම් මේ පරිතෝපාගාන ස්ථානයේ ලෝකයේ සදාතමක ඇතේ සියලුම දුක සත්‍යයන් ඉස්මවා ලෝකනා බුදුපතේ මහ රහතන් වහන්සේ දැකගත් ලෝකෝත්තර අමාවලහි වෙන සාධාරණ තුනක් එනිසා මේවා ඥාන ඥාන ආවදලා කරන්නේ ඥාන ඥාන දහම් පොත්පත් වලින් මතු කරගන්න සාකච්ඡා කරමින් විසඳා ගන්න භාවනා වශයෙන් වඩන්න ලෝකනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරණය අර අනේක ධාතු නානා ධාතු නෝක ඥානය අනුස්මරණය කරගෙන ඒ දකබල ධාරණේ මහන්තයේ දකබල ඥානානුභව බලයෙන් මට මේ ලෝක විදෝ සත්‍යය ලෝක ස්වභාවය සත්වාකාරයෙන් දැක ගන්න ලැබේවා කියලා අපි මේ භාවනා කියවන්නේ. සැබවින්ම එකක් පාදා භාවනා කිරීමේදී අපට මුළු ලෝක ධාතුම එකක්. නමුත් ආදී අර අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධය ඊළඟට ලෝක සමුදය නම් දුක්ඛාව ඇතුළු සියලු හේතු ධර්මයන් අවබෝධ වෙනවා මේක තමයි දුක්ඛය සමුදයයි ලෝක ස්වභාවය ලෝක සමුදයයි ලෝක නිරෝධය ලෝක නිරෝධය කාලය කියන එක ලෝකෙ දෙකක් දෙනවා මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුලේ මේක දැක්කට පංචෝපාදානස්කන්ධයට සම්බන්ධ නැහැ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධය පාන. එනම් ලෝක අසංකතතා වේවා. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධය ඉදක්නා කර ගැනීම ඒ සම්බන්ධව අපේ තියෙන සමුදේ සත්‍යය සහාය වෙනවා. සමුදේ සත්‍යය සහාය වෙන්න වෙන්න ලෝක නිරෝධය අපි මේකෙන් දැනගන්නවා. ලෝක නිරෝධය දැක ගැනීම සාපේ සිටේ වැඩෙන ධර්ම කර්තිය තමයි සම්මාදිට්ඨියාගේ මාර්ගාංගය. මෙන්න මේ සිතාප අනුගමනය කළොත් මේ ලෝක ධාර්මයේදී නාගා දබනිකාවන් ඇනිද සිරාවරන්ත දැක ලෝකාන්තය මෙතේ දැකලා. ඒ දෝසරා සම්මා සම්බුද්ධයාණන් වහන්සේ සාගාකල්පයේ කල්පදාක්ෂයක් වූ පාරමී දෙනේ බෝධි මුලයේදී සීලයෙන් පොළොව පිහිටාගෙන ඉන්නේ. වීරයෙකු පාදේශිතයි. සද්ධානගති අති කරුණාවේ කරා ඥානයේ මාර්ගඥානය අතිදේ. මේ සියලු ලෝක සාධුන් සම්බන්ධව දතේතු සියල්ල ආවෝද කරනවා. ආවෝද කර ගැනීම උනාන්තේ වාග්නායිතුන් සතරක් දේශයන්ෙන් අසුමිදී දසබල ඥාන සතුරු වෛකාරඥාන ඥාන ආදී ඥානකාරු පරිවාර කොට ඇත සර්වඥතා ඥානයේ ලෝකුණා සම්බුද්ධ රාජ්‍යයටපත් අවුරුදු 45ක් වනවාගේ ධම්මචක්ක දේශනාවේ පටන් පරිවාර මාර්ගයේ දක්වා දෙසුවේ දෙන්නේ ලෝක ස්වභාවයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් ආબોධ කර ගැනීම අනුසාරණාපත්‍යයි මේ දෙකේ සූත්‍රාවලින් සම්දරෝධිතේ පිටුල තියෙන්නේ මේ හතර ආවෝධ කරගැනීමේ අනුශාසනාව. ඒකෝනේ අනුශාසනා නැරෙමින් තේරුම් ගත්ත සූවිසි අකම්පේයයන් ජනතාව මේ ලෝක තාක්ෂයේ ඉක්මවා ලෝකෝත්තර අමානවන්වලට සාක්ෂාත් කරගන්නවා. අපේ සුන්වහන්සේගේ ශ්‍රාවකෝ, අපේ සුන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපේ සුන්වහන්සේගේ සාරණකයෝ නිකාපි උනන්වන්නට ඕනේ මතුමත් මේ ජීව ලෝක බ්‍රහ්ම ලෝක යන්න නෙමෙයි මේ බාහිරකමනෝ ශරීර කූඩු ඇතුළත ලෝකතාවයේ සියල්ල ආબોධ කරගෙන ලෝකාර්ථය වූ අමා මහ නිවනේ සාක්ෂාත් කරගන්නවා ඒ සඳහා අපි දෙවියන් සරණයි ඒ සඳහා අපි නිති නිති සියක සමාදන් ඒ සඳහා උපෝසත කියන සමාදන් ඒ සඳහා අපි භාවනාව ඒ සඳහා දාන ආදී කුසල් පාරමිතා ඒකත් ඒ සඳහා කරන මේ පාරමී විචාර උත්සන්න වීමෙන් අපේ සංකාරවල අර සතේ සතිපට්ඨානාදී බෝධි ප්‍රාණසාවල පරිපූර්ණ කාර්යපත් වුණොත් අනාගත භවයකට දෙන්නේ අනාගත ලෝක ධාතුවට දෙන්නේ මේ ලෝක ධාතුවල සිරිවිදීම ආර්ය සත්‍ය අවබෝධයේ අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැක ගන්න. යම් මේකේ මේ ජීවිතය ගන්න උත්සාහය සාධක නුන ඒක මත්තට උපනිෂද වෙනවා නිසා මත්තට ඒ පාරමී උපනිෂද නිසා යම් ධාතකර නිරුත්මානයේ විලක නිරුත්මානයේ දකුණු ජේයක නැදී ජේයක නැදී ජේ නුලට මතුවී සූර්යාග්නිය වැටීමේ ප්‍රබුද්ධ වන්නා මේ ලෝකයේ තුලම ඉපදෙකදී ලෝකයේ තුලම මේ ධර්ම කාර්යයේ වර්ධනය කොට දෙන යාකාරක කාමයේ මූල මුකුරුවා ඥානම් එදා සතු බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධේවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඒ අසංකතදාන සංඛාත නිර්වාණ අවබෝධයෙන් ඒ ලෝකයෙන් ඉතර මේ නිවනින් සැලසීමට ලැබෙනවා. මෙන්න මේ හිතා ඉදා ලෝකුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාසදී පුත්‍රයාට අනුශාසනා කළා. මේ විදිහට කීර්ති ගමනින්වත් ජීවර ගමනින්වත් ලෝක ගණන් කරන්න යන්න එපා. ඥාන ගමනේ ප්‍රඥා ගමනේ දෙපතුලේ පටන් ඉස දක්වා කියන මේ භවයක් පමණ ලෝක ධාතුව තුළ හැතිරෙයි. මේ ලෝක ධාතුව තුළ විපස්සනා ඥානයේ ඇද බලන්න. දෙපතුලේ පටන් ඉස දක්වාම මේ විපස්සනා ඥානයේ කොටස් කොටස් දෙකල දෙකල බලන්න. බලනකොට මේක ඇතුලේම ලෝකයක් කියනවා නේද? මේක ඇතුලේ ලෝක හට ගැනීමේ මූල හේතුවක් කියනවා නේද? මේ ඇතුළතම ලෝකේ නිරෝධයක් දැක්කන්න ලැබෙනවා නේද? මේ ගැටන කුල්ල ලෝක නිරෝධ උපායනම් හෝ ආර්යසත්‍ය මාර්ගයේ සම්පූර්ණ කරගන්න ලැබෙනවා කියන්නේ කියලා දැක්කා. මේ දේශනීය පවත්වන උපතුමාගේ හිත ඒක පෙරපාරේ අවිද්‍යාලාභේ ධ්‍යාන සමාපත්තිලාභේ කියන බැරිලොත් එතුමාගේ හිත මහා සමාධිගත වුණා ඒ විපස්සනා ඥාන ගැටුණා ඒ විපස්සනා ඥාන තුලින් හෝවාසකදාගාම අනාගාම අරියත් මාර්ගඵල කියන දේ ලැබිය යුතු සාර්ථ නිවාර ධාතුව සෝවාන් මාර්ග ඵලයෙන් ආબોධ කරගන්නවා. මෙන්න මේක නිසා දෝත්‍රා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජීවකාණයක් වූ පාරමිතානුභව බලයෙන් ආબોධ කරගත් මේ චතුරාර්ය සත්‍ය ආબોධයේ උපමිශ්‍රේ වෙන වටිනා සූත්‍ර පාඩයක් මේ ඉදිරිපත් කරලා කියනවා. මේ විපස්සන මාර්ගයේදී නැවත නැවත විකාශ කරන වෙන ගණනාවක් අප තවත් වෙනවා. නමුත් මේ අපේ බලාපොරොත්තු වෙන යම් දුරක් ගමනාවක යත්‍රා අදට ගන්නා ගොඩනගන්න ඒ දුරක් ගමනාවේ ගොඩනගන්න පස්සේ අභ්‍යන්තරයේ කියන අනේක ආකාරයේ සංකෝණ දැක ගන්න පුළුවන් වගේ අපි මේ ධර්ම කතා තුනේ යතරක් හතරගෙන දීපන්න කූඩුව තුල තියෙන අර ධර්ම භාණ්ඩාගාරේ ගුවන් ගබඩා විරුද්ධ කළ බලන එමගේ සත්‍ය බෝධි ප්‍රාශ්න මෙතනේ වටිනා අගනා රණුවන් ලබු කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිකම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිළිතුර ගන්න. දැන් බලාපොරොත්තු වනට බැරි වේලාවක් ඉන්න තුන වාග්යනා කල්පත්‍ය ගත කරනවා. ඒකුත් විනාඩි 10 මේ කාලය තුළ අන්නේ තුළදී මේ දහම් කතාව සවන් දීමේ අර ධර්ම ශ්‍රවණමය කුසලයේ සම්පූර්ණයි. ධර්ම දේශනාමය කුසලයේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ තුලින් සෝමනස සාගත වූ හෝ උපේක්ෂා සාගත වූ හෝ ඥාන සංයෝග අසංකාරික හෝ සසංකාරික කුසල සිත් පහළ වෙනවා. මේ ධර්ම කොටස යැකෙනවා නම් සෝමනස සාගත කුසල සිත් පහළ වෙනවා. නැත්නම් මේ අපාරිත්තාවන් ඇති අවස්ථාව උපේක්ෂාසගත කුසල ධර්ම පහළ වෙනවා. නමුත් මේ ධර්ම කතාවක් නේද කියන ආකෝදේ ගන්නකොට ඥාන සම්පූර්ණයි. ඒ වගේම එපා වීමක් නැතුව අහනකොට සංස්කාරික වෙනවා, එපා වෙවි අහුවාන සංස්කාරික වෙනවා. ඒකත් මේ මේ පොතේ පරම්පරාව තුළ සම්පූර්ණ සැක ලැබීමේ ශක්තිය තියෙනවා. සම්ප්‍රවාදිත අභිද ලෝකයේ සැක ලැබීමේ ශක්තිය තියෙනවා. බබලෝයාගේ උපනිෂදේ තාක්ෂයක් මෙහි තුල තියෙනවා. නමුත් අපි දන්නවා ඒ සියල්ලම දුක්ජන අනුජනටේන ලෝකම් කියන මේ සංකේතපත්. එනිසා අපි මේ කියන අවියේකකම් භාගයේ දක්වා තුන් ලෝක භාගයේ කියන මොනම ලෝකයක්වත් හිතන්නේ කතන්නේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරන යටි කුසල ජවචිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකේ විතුනා වූ ලෝකෝත්තර අමාමහ නිවසෝ මිසම හේතු ආධනා වේවා අධිස්ථාන හේතුවා ගනි විශේෂයෙන්ම ජන්මදිනයේ දීපාත්ම දොස්තර මහත්මයාණන්ගේ ජන්මදිනයේදී මේ ලෝක විදෝගුණේ සම්බන්ධ වූ බලකතාවකට සමන් දීමෙන් ලක්වූ කුසල දෙනේ ඉදිරි අනාගතයේ සියවත් කලක් සමථපදනා භාවනා ශීර්ෂයෙන් පාරමී පුරා ගන්නට දීර්ඝාස ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නේ. අදාළ ප්‍රාප්ත මෞඛ්‍ය උතුමන් වහන්සේලාට මේ ධර්ම සම්භාවය කුසල සම්භාවයක් වීමෙන් මත සතර උපුරුම් භවයක් පාසා ධර්මාඥාන භාවනාඥාන යතු සුගති සංඛ්‍යාත සම්පත් ලබාගෙන වල යතු භෝධියේ කාන්ත නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් තේ පරිණාමය. එංගරන්තයේ ධන සම්පත්තියක් ලබන්නට බලාපොරොත්තු සිටින තමන්ගේ දයාවර ජීවිතයක් ඒ කුසල දරුවාට ධර්මඥ ආශිර්වාද ලැබෙමින් මේ ධර්ම ශාස්ත්‍රයේ ජීවිතයේ විවිධ භවදී කායික මානසික සැලසීමේ ඉදිරිවනාගතේ බෝසත් ධර්මයන් සදාගෙන බෝසත් ධර්මයන් එක්ක නිවන් මාර්ගය අගන්නට ඒ ආත්ම වාසනාව උද්දාපත් වේවා ආඛ්‍යාති මෛත්‍රී මාර්ගයේ සිටින සාධන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මේ මහා අර්ථ කියනක නොදන්න සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාව බෞද්ධ ජනතාවට සහ මේ පින්වත් සැමට ධාර්මික දේවාරක්ෂාවද සලසා දෙත්වා සතුන් බෝධිවලින් කාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යාමයි ජීවිතේ පමුණු හිතවත් නදරත් අයිතිවාසී ලෝක සත්‍යයන්ට එම කොළඹ අනුමෝද වාසීකත් අවසගන්නකට ලංකාව දළදුව මේ චක්‍ර සීල චක්‍ර දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයන්ට මේ දිනේක සේයක් වේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කෙරුවන් සරණ වේවා ලෝක සත්‍යයෙන් මැනවින් අවබෝධ වේවා සතු භෝගයේ ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියේ කම්බුසු සම්බුද්ධ ශාසනයේ චිරජීවනයක් පතමින් ධර්මඥාන භාවනාඥාන පතමින් සරපුණ සරණීමේ තීරණයේ ආත්මවාද පූර්වාංගවම මේ සිදු කරගත් ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසල සම්භාර ධර්මයාගේ ශක්තියෙන් හා බුද්ධාගේ රත්නත්‍යාන භාවයෙන් දිගමල්ලේ රැකවරණීම කල්යාණිත්‍යන්ගේ ආශිර්වාද බලයෙන් සිනවත් ශ්‍රී මහත්මාණන් නිමනුනා මහත්මිය දයාබර දරුවන් හා මේ රැක සිටින සීල මහතුරු මඟුරු දුර්දරුවන් සමට සෙවවන්නේ සකලාන්තරාය සර්වෝපද්දන යම් දුකුතුන්දුසේ දුවේවා ආරක්ෂාව සිත කාන්තේ සැරසේවා සකවාස කාලයක් දීර්ඝව ලැබේවා අවර කේවලක් පාසා රක්ලක් මේ සතුතුන් සූසි මාර්ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුම ලැබේවා ගුණනුවණින් දරදානී යකේශේ ආයුර්ණ සකල ප්‍රඥාවෙන් පෙරපසලක් දිනු වේවා හරිසන සතුරු ගිහින් යන වසරේ සාමියා උදාගේ එකතක් තීනෙකින්වත් නොවේවා ගන්නෙහිඳ නුස්මරල්ලක් වාසා සිතේ සමාධිය වැඩේවා ගන්නෙහිඳ නුස්මරල්ලක් වාසා විපස්සනා ඥාන දින්වේවා සියලු චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාගේ පිරී පිරී සස්නේක වේවා සියවස්කලක් සම්බුද්ධ ශාසනයේ උදාන ලෙස පාරමී පුරා ගන්නට තෙරුවන් පියතෙන් ආරක්ෂා ලැබේවා සතර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් කරමුනේ සබාගෙන ජාති ජාතින් මාර්ගී පුරා ගැනීමට ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් හිමෝපියන් පිරිවරාගෙන සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයන් මිතුරන් සේවක සේවිකාවන් පිරිවරාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කොට නිමිතනසේ වදාළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවන අසංකත ධාත සංඛ්‍යාත අදරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිහිට මේ සියලු කුසල සම්භාරය අප සෑම දිනකට හේතු වේවා වාසනාව වේවා ආඥානිවන් සුව ප්‍රාර්ථනා කරමි. යාපීත දෙවියන් සියලු සත්‍යයන් දෙකින් පමුණුනි ඉදං වූ යාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ එත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සමබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්ඛවතාචරම්මේහි සම්පදං කුඤ්ඤ සම්පදං සම්බ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තන්වන්තුදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තන්වන්තුදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා උච්ඡං සංඝයෝදිत्वा චිරං රක්ඛන්තු වංශදාති ඊලා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝස්ස සබ්බං සම්බන්ධෝ තු යාව නිබ්බාන පත්‍ත්‍යා ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්මාන කන්තියා ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිම්මාන පත්තියා ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බුද්ධා පමිච්ඡතු සීලයට හේතා ධර්මස්තරණයේ මෙන් ධර්ම පූජා කරන්නේ මෙන් වාක්‍ය වේතනාචේ මෙන් සර්වඥතාවයෙන් සිදු කරගත් කුසලානිසස් වලින් ධාමයේ රත්නත්‍යාදුවා වගේ කිම්වස් හැමත මෙලව ආයුරෝගිකේ සම්පත්‍ය සාම්ප්‍රායක ස්වර්ග සංඛ්‍යාත සත්‍යතා සිද්ධව සතු උතුම් බෝධිආන වලින් බුද්ධාගී මහෝත්තමයන් වහන්සේ මේ සැලසේ කරන වදාල් අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහින් වූ සාක්ෂාත් වේවා කියා මහා සංඝරත්නයේ දෙවියන් අපේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සම්මේතියෝ විවර්ධන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මාං භාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝාං භාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදේ සීලිස්ස නිච්ඡං වන්දාපචායින සත්තානෝ ධම්මා වන්දන්ති ආයුවන්‍ෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවචේ අභෝ නිම්මාන සම්පති නාතේ සමිඤ්ඤසු වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ